ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් රසවන්තයිනි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ වැව් පොකුණුවල වාසය කරන මැඩියෝ එහි ගැවසීගත් පියුම් වල සුවඳ නොදන්නේය එපරිද්දෙන් දුර්ජනයෝ සජ්ජනයන් සමග පසු වුවත් සජ්ජන ගතිය නොදන්නෝයි තුල සිය දිවි පුරුදු වී විසුවද නොමද දුල ගුණ සුදනන්ගේ නොදනිති දනෝ දද විල වැඩි මැඩිහු නොදනිති පියු මෙහි සුවඳ වල බිඟු එමුව රඳ ගින මත්ව දෙති නද සුභාෂිතය එය ඒ සංස්කෘත පාඨයේ අදහස සිංහලට කවියට පෙරළුවේ එහෙමයි දර්ශනමේදිස් විසින් ලියන ලද කවියක් පුවත්පතක පළ වුණා. ඒ කවිය දුටු විශාරද ගුණදාස කපුගේ එය මනරම් අර්ථවත් ගීයක් බවට පත් කළා. ඒ ගීයයි අපි දැන් අසන්නට සූදානම් වන්නේ. අපේ කඳු නොයෙන් මුළුම් පරයා නැගෙන සුමිල දිය දහරෙම් එකම කනකට රැගෙන සබඳ අපි කඳු නොයෙන් මුළුම් පරයා නැගෙන සුමිල දිය දහරෙම් Gracias. අපි කඳු නොනින් මුමුන් පරයාදෙන් තුනිල ගහරෙන් එකම ගඟකට වැටෙන හැරෙමින් තනන්නෙන් මුද සබඳ අපි කඳු නොවේ

ඇහුම්කන් දෙන්න ඕනේ දසවණින් පමණක් නොවේ හදවතින්ම සුනාත ධාරේත චරාත ධම්මේ හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ සුනාත ඒ ශ්‍රුතිය කියන එක ධාරේත කියන්නේ හොඳට ධාරණය කරගත යුතුයි චරාත කියන්නේ දැනුම අවබෝධය සමග හික්මීමත් එක්ක ලස්සනට හැසිරෙන්න ඕනේ ලෝකයේ දියුණුව සඳහා තමන්ගේ දියුණුව සඳහා ලෝකයේ අර්ථචර්යාව සඳහා හැසිරෙන්න ඕන කියලයි කියවෙන්නේ. අමරා රණතුංග මහාචාර්යතුමිය මිය ගියා. කලකට පෙර ආචාර්ය ජයරත්න රණතුංග තනුවක් නිර්මාණය කළ ආචාර්ය අජන්තා රණසිංහගේ ගීතයකට අරුණෝදයේදී අසන්නට කදිම ගීයක් මේ. මේ මහාචාර්ය අමරාරණතුංග ඔබ අයහපත් යමක් කළොත් එය සංගවන්නට ඔබට පුළුවන් වන්නේ නැහැ. එම වරද අන් අය නොදුටුවාත් එය ඔබගේ හදවත දකිනවා. ඒ වරද, ඒ වැරදි කාරී සිතුවිල්ලෙන් ගැලවෙන්නට ඔබට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ගැඹුරු දෝනාවක හැංගුණත් කොයි අතකින් හරි එම තමන් විසින් කරන ලද වරද Tamanට පේනවා. වරදකින් ගැලවි වැළකී පාරිශුද්ධ බව ලබා ගන්නට පුළුවන් නම් ඔබේ හදවතද එයත් දැක ගන්නට පුළුවන් තත්වයට පත්වනවා නිර්නුමානයි. අමරදේවයන් සිහිපත් කරන අවස්ථාවක් අපට එළමෙනවා. ගුණානුස්මරණය. මහාචාර්ය සමත් නන්දසිරිත් අපාතර නැහැ. ආචාර්ය අමරදේවයනුත් අප අතර නැහැ. මේ දෙදෙනාගේ කදිම එකතුන් තිබුණා. සනත් නන්දසිරි මේ කලාකරුවා නිර්මාණය කළ තනුවකට අනුව ආචාර්ය අජන්ත රණසිංහ ලියූ ගීතයක් අමරදේවයන් සහ සනත් නන්දසිරි විසින් ගුවන් විදුලියට ගැයුවා. මේ බුදු ගුණ ගීතයක්. මේ ගීතය ජනප්‍රිය වූ ගීතයක්. බුදුන් වහන්සේගේ නාම කීර්තනය ಗುಣ ලෝකයට ආනන්දය සපයපු බුදුරජාණන් වහන්සේ මහා කරුණික මහා ප්‍රඥාවන්ත බුදු පියාණන් වහන්සේ පිළිබඳ සදහැ ගුණ මේ ගියේ ඔප්නම් වනවා සගදානන්දන මහා කාරුණික සිරසවන්දන සීල ගුණෝපිත අනුපමේ වූ එවන් නාමයට নমස්කාර වේවා নমස්කාර සෞනේ ගෙවාරත් මහා ඥානයට নমස්කාර වේවා নমස්කාර වේවා ජගදානන්දන මහා කාරුණික සිරසවන්දන සීල ගුණෝපිත අනුපමේය වූ එවන් නාමයට নমස්කාර වේවා নমස්කාර වේවා විපුල ඊලයට নমස්කාර වේවා নমස්කාර වේවා ජගදානන්දන මහා කාරුණික තිරසවන්දන සීලතුනෝපිත අනුපමේය වූ එවන් නාමයට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර මොහොතක් වුවද ඉගෙනීමට වැදගත් වනවා කුඩා වූ දෙයක් වුවද ධනය වර්ධනය කර ගැනීමට උපකාරී වනවා. මන්ද වේලාවක් මුත් අත්හැරීමේදී විද්‍යාවක් කොයින්ද? කුඩා දෙයක් නමුත් අත්හැරීමේදී ධනයක් කොයින්ද? අපේ ධනය අපේ රට, අපේ දේශය, මේ පරිසරය, මේ දිවයින, මේ දූපත. එයට අපි බොහෝම සුබවාදී ලෙස එය දියුණු කිරීමට වැටුණු අගාධයේ ගොඩ ඒමට උත්සාහ කරන්නට ඕනේ උදව් කරන්නට ඕනේ අපි අපේ කාර්යභාරය ඉටු කරන්නට ඕනේ ආචාර්ය වික්ටරත්නායකයන් පද්ම කුමාර මෙත්තසේනගේ ගීතයක් ගීපද රචනයක් මෙසේ ගැයුවා එය අපේ දේශය ගැන අපි බලමු එහි යෙදෙන වචන සියලුම ශ්‍රී ලාංකික ජනී ජනයාට පොදුයි. සියලුම ආගමිකයන්ට, සියලුම ජනමාර්ගිකයන්ට පොදුයි. මේ අපේ රට. දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකි පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකි මගේ පින්බර පොළොව මම සිඳින් ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඳින් විදෙස් දේශයන් අවියස නිවට ධාතියක් විලසට දෙදන බිම ඔබ මැකිඳුනි ඉඳිනු මම කෙසේ දේශයන් අභියස නිවට ජාතියක් විදසට දන බිම ඔබ ඇති මුනි කුමිනුමම කෙසේ නොවේ ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකි ඕ ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක